මොකද සිත්තම් සීතික ජනකලා ඉසෝ රංග සොබා තාලනයකම් රස විඳින ජනහද සිත්තම් පොදුජනයා අතරින් ඔවුන්ගේ ජීවන රටාවන් පාදක කරගෙන ගොඩනැගුණු ජනගී ඕනෑම රටක ඕනෑම සම්ප්‍රදායක ඉතාම ප්‍රකට කරුණක් වෙනවා. රටක මහා සම්ප්‍රදාය ගොඩනැගීමෙහිලා ජනගීය මූලික පදනමක් හැටියට ගැනෙනවා. ඒ වගේම තමයි රටක සම්භාව්‍ය සංගීතයේ ප්‍රාරම්භක අවස්ථාවේදී ජනගීයේ තියෙන නාද රටාවන් වගේම රිද්මයන්ගේ ඇසුර ලැබී ඇති බවකුයි පෙනී යන්නේ. අපේ රටේ ජනගීය බොහෝම සුපෝෂිත කලා මාධ්‍යයක් වෙනවා. ප්‍රාදේශීය වශයෙන් මිනිසුන් Tamanගේ ජීවන කර්මාන්තයන් හා ජීවන චර්යාවන් අල්ලලා කවි, ගී නිර්මාණය කරන්නට වුණා. මේ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආපු ජනගීය ඒ වගේම ජන කවිය මතු පරපුරට රැගෙන යන්න වෙරදරන පිරිසකුත් අපේ රටේ අප අතරේ ඉන්නවා. ගල්පොත්තේ පොළ ජනගී පරම්පරාවෙන් පැවතෙන සුනිල් ශාන්ත, සේන එළමල්දෙනිය, ඥානා එළමල්දෙනිය යන මහකු මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අලව්ව ජනගී කණ්ඩායම ජනගීයේ ඉදිරි ගමනට බොහෝ පැසසිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා. ජනගීයේ තියෙන රස මිහිරිතෙන් ස්පර්ශ කරමින් නන්විධ නිර්මාණයන් ඔවුන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. 2012 වසරේදී පැවති ගාලු සංගීත උළෙලේදී ඔවුන් තම දස්කම් ඉදිරිපත් කළා. ටීකා සීපද අඬහැර නෙළුම් මෝසේ තලමල කවි උඩරට ශාන්ති කර්ම ආශ්‍රිත කවි ගායනාවන් ඇසුරෙන් නිමවෙච්ච නව නිර්මාණ අංගයන් කීපයක් ඔවුන් මෙහිදී ඉදිරිපත් කළා. තිසරණ සරණයි බුදුන් දැක නිවන් දැක පන්මගේ කිරිවහු දරු පෙන්චලාං අපච්චියා පිට අහබඩින් පිට මුල්ලෙන් හැරිලා පලයන් මගේ කිරිවහු දරුවා පච්චියන් නුබලා නිසා තමයි අපේ මේ බඩවියතරක ගන්න අපච්චේ ඕ හිංගිරි මැණිකෝ අතිය වදන අතුකොඩ කුරෝ power කළේ අතිශය ගෞරවයකින්. අස්වැන්න නෙවීම ඔවුන් හැඳින්වේ ගොයම් ලියා බානවා කියලා. ගමේ ගොඩේ අහල පහල ගොවීන් ගෙවිලියන් එකතු වෙලා සුබ මුහුර්තයෙන් තමයි ගොයම් නෙලීම ආරම්භ කරේ. ඒ වගේම මෙතනදී කවි ගායනයකුත් නවර්ධවාම සිද්ධ වෙනවා. මේ විදිහට ගිනිබත් දහනයේදී මේ පිරිසගේ දාහය වෙහෙස වැඩි වෙනකොට කාට කෝපයක් එහෙම බීලා වෙහෙස මදකට හරි සමනය කරගත්තත් කයියක් කියලා සතුටු වෙන තරම් සහනයක් ඔවුන්ට තවත් තිබුණේ නැහැ. නෙළුමේදී කියන මේ නෙළුම් කවි බොහොමයකට තුනුරුවන්ගේ ගුණ ශ්‍රීපාද වන්දනාව දළදා වන්දනාව වගේ අතිශයින් භක්තිය දනවන තේමාවන් තමයි මුල් කරගත්තේ. පල්ලේගම යටියලගලදී අපිට හමු වුණු 75 ඇති WG ආර්යවති අත්තම්මා බොහෝම රහට නෙළුම් කවි කීපයක් අපට කියලා පෙන්වුවේ අතීතයේ රසමුසු තැන් කීපයක්ද මතක් කරමින්. පුංචි කාලේ එහෙම කොහොමද මේ නෙළුම් කවි ගැන එහෙම ඉගෙන ගත්තේ කොහොමද කියන්නකෝ? ඒවා ඉතින් ඉගෙන ගත්තා කියන්නේ ඉතින් අපේ අම්මලා කියනකොට අහගෙන ඉඳලා. ආ. ඔ පොත්වල බැලුවෙත් නෑ. ඒගොල්ලෝ කියපු ටික මතකේ තියාගෙන හිටියා. මොන වගේ වෙලාවල් වලද ඔය අම්මාලා ඔය කවි කිව්වේ? ඒකල්ල දැන් උදේට ගොයන් හදන්න යනවනේ වෙලට. ගිහිල්ලා ඒගොල්ල ඒකට දෙකට තුනට හරි කීයට හරි නෙළුම් නිරනකම කවි කියනවා. ඒ කවිය කියලා ඒ ඒ නෙළුම ඉවර වෙගෙන යනකොට සින්දු කියලා කෑඩි පොඩි පොඩි සින්දු ටිකක් කියනවා. ඔව් ඒවත් එකත් එකක් ගන්නවා. ඔව්. <laughs> ඉතින් අපේ අම්මා තමයි කියලා දෙන්නේ. ආ. කියලා දෙකට ඉන්න ගොඩක් ඉතින් එක 10 එකට වෙනවා 15 එකට වෙනවා 20 විතර එකට වෙන වෙලාවල් තියෙනවා. දැන් ඔය කවි කියනකොට ගැහෙන අය විතරද සම්බන්ධ වුණේ නැත්නම් ප්‍රේමයට සම්බන්ධ වුණාද? අපි විතරයි ගැහගත්තේ විතරයි. ආගෙන ඉන්නවට ඒක කට්ටිය. නෑ ආවිලා. තරුණ අය ආවිලා. ආගෙන ඉන්න ඇතිලා ආසයිනේ. අර වෙනෙලුම ඉවර වෙනකොට වගේ කියන එකක් මතකද අර? ඒවා කෙටි තාල වෙන්නේ නැති මම. ඒවා කෙටි කෙටි තාල. කෙටි තාල මතකද එකක්? කණ්ඩති කඳු පිට අඬන මලිතෝ ඉන්දති පැණි බොති ගිරා මලිතෝ රුවට ගුණට නැති මල් කැඳතෝ හෙට නෙළුමට නැති පිකිරිලමීතෝ ඒකත් ඉවරල බොඩ යන්න හැත්තකුණ එක කියන්නේ කුමරින් ගොට යන්න උදේ පටන්වකුට කොහොන්ද දිගනැර පාල්ලා අතේ තිබෙන ගොයාමිටත් බිමටබ පාල්ලා ඉසේ තිබෙන ලෙන්සු පොඩිය අතට ගනිලා සතර වරන් දෙවි පිහිටයි ගොඩට යමල්ලා ජනහද සිතම් ගොවිතැනයි කලාවයි අතර තියෙන්නේ හරි අපූරු සමැදියාවක් කමතේදී ගොයම්පැල සිටුවන ගැමිලියන්ගේ නුවගින් කවියක් දෙකක් නම් නොකියවෙන්නෙම නැති තරම්. හැබැයි මේ කවි අපි කලින් අහපු නෙළුම් කවිවලට වඩා දීර්ඝ ලෙස ඇදෙන මුහුණුවරක් ගන්නවා. මේවාට ඕස කියලා තමයි ජනවහරේ කියන්නේ. ගඟුලැලි ඕස, නෙළුම් ඕස, පිරිත් ඕස, හොරණෑ ඕස කියලා ඕස වර්ග හතරක් තියෙනවා. අද අපි කතා බහට ලක් කරන්නේ පිරිත් ඕස ගැනයි. පිරිත් අපි කවුරුත් අහලා තියෙනවා. පිරිත ඊට ආවේනික වෙච්ච කතාවක් ගන්නවා. ගොයම් නිලුම්ගී වලටත් පිරිතේ හැඩරුව ගනිමින් නාද රටා බිහි කර ගන්නට ගැමියා සමර්ථ වෙලා තියෙනවා. ගැමිගී ඇසුරු කරගෙන පිරිත් ඕස බිහි වෙන්නේ මෙන්න මේ විදිහටයි. පිරිත් සජ්ජායනයේදී භික්ෂූන් වහන්සේලා එක් කණ්ඩායමක් පිරිත් පදයක් පුරන අතර අනෙක් කණ්ඩායම එම පදයේ ඉතිරි භාගය අවසන් කරනවා. සජ්ජායනා විලාශය ආදර්ශයට ගනිමින් බිහිවෙච්ච මේ පිරිත් ඕස සමූහ ගායනයක් විදිහට තමයි අපිට අහන්න ලැබෙන්නේ. 2012 ගාලු සංගීත උළෙලේදී නෝර්වේ රාජ්‍ය නියෝජනය කරමින් මෙරටට පැමිණි ලිස් තුයිෂා සංගීත කණ්ඩායම ඉදිරිපත් කරපු අතිශය ආකර්ශනීය වයලීන වාදනයක් තමයි අපි දැන් ඉදිරිපත් කරන්නට යන්නේ. නෝර්වේ රාජ්‍ය තුල අතිශය ජනප්‍රිය මේ කණ්ඩායමේ මේරී හා ජුලි මේ යුගල වයලින් වාදනය ඉදිරිපත් කරන්නේ. සම්මානනීය වයලීන වාදන ශිල්පීන් දෙදෙනෙකු වෙන මොවුන් එරට ගැමිගී ඇසුරු කරගනිමින් ඉතාමත් ජවසම්පන්න ඒ වගේම සිත් වසඟ කරවන අයුරින් මේ වාදනයන් ඉදිරිපත් කරනවා. බටහිර සංගීතයේදී භාවිතා වෙන හාමනි කියන සංකල්පය මොවුන්ගේ මේ වාදනය තුළදී මැනවින් දැක ගන්නට හැකි වෙනවා. ජන කලා ඉසව් රංග සභා තාලනයකම් රස විඳින ජනහද සිත ජන සංගීතයේ නන්ව සිතුරු අරගෙන අපි හැම සෙනසුරාදාවකම සවස 6:45ට ඔබ ඉන්නේ සවුවට එනවා. මේ රසවිඳින ජනගී සිත්තම් වලට වඩා වැඩියමක් රසවිඳින්න අධ්‍යාපන අවශ්‍යතා සඳහා කරුණු ලබා ගන්න, ඒ වගේම නරඹන්න අවශ්‍ය නම් ඔබට ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානයට පැමිණෙන්න පුළුවන්. අපිව අමතන්නත් පුළුවන්. අපේ ලිපිනය ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය 15 වන මහල සූරුපාය බත්තරමුල්ල. දුරකථනය බිින්දුවයි එකයි එකයි දෙකයි දහටයි හැට දෙකයි පනස් දෙක බිින්දුවයි එකයි එකයි දෙකයි දහටයි හැට දෙකයි පනස් දෙක. ජනහද සිත්තම් සඳහා උපදෙස් සහ මඟ පෙන්වීම් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු. බාහිර පටිගත කෙරෙන් අනුපිය කුමාර සිංහ. නාද තුලනය නලින් සම්පත් කරුණාසේන සමග වජිර ප්‍රේමතිලක පිටපත මිහිරි අනුරාධා පල්ලිය ගුරු වැඩසටහන නිෂ්පාදන සම්බන්ධී කරමින දමයන්ති කොළඹගේ නිෂ්පාදන සහාය මිතිලා උපේක්ෂා සිරිරෝහණ ධර්මසිරි අධිකාරී සමග ගිහාන් අභිෂේක් වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළා දිලීප් කුමාර නානායක්කාර සමග නලින් සම්පත් කරුණාසේන Thank you.